සම්බේ විදියට පෙන්වන්නේ අපි පෙන්වන්නේ මේක ස්කන්ධාරම් පාතිභා ආයතන ප්‍රතිලාභයන් විස જાති කියන දෙන්නේ. જાතියක් හැදෙන්නේ අම්මා කියලා. බාහිර භවයක් හැදෙන්නේ જાතියක් හැදෙනවනේ. එහෙම වුණොත් එතන ඇතිවීමක් තියෙනවනේ. ඇයි අම්මා කියන සංඥාව ඇති වුණානේ දැන් සංඥාවක් නේ ඇති වෙන්නේ. ඇතිවීමක් තියෙන ඒ මේ උපතමාන නැති බාහිර දෙයක් තියෙන්නේ. දෙයක් තිබ්බොත් ඒ දේ ඇති වෙනවා. එහෙම වුණොත් නැති වෙනවා. එතන මරණයකුත් එනවා. උපතකුත් එක්ක මරණයකුත් එනවා. ඒතර උපත මරණ දෙකම නැති වෙනවා. මේ සත්‍ය දකිනකොට බාහිර දෙයක් නැති බව. ඒ වගේම තමයි මේ shabdයට හැඩතල එකතු වෙන හැටි දැක්කා. දැනුත් මේ මොහොතෙත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පේන දේ පත්‍ය සංඛාරා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ කියන්නේ මේකේ ඇත්තම අවිද්‍යාව නිසා තමයි සංඛාරා තියෙන්නේ. ඒ අවිද්‍යාව කියන්නේ අපි ගන්නවා දැන් මේ බාහිර තියෙනවා කියලා අපි නොදන්න කමට. ඉතින් අත්‍තර මේම දෙයක් නැහැ. අපි හදාගත්ත දෙයක්. අපිම හදාගෙන අපිම සැප දුක් විඳිනවා. අපිම හදාගන්නවා බාහිර බල්ලෙක් බුරනවා කියන්නේ. අපිම හදාගන්නවා බල්ලා කියන දේ සංඥාව හඳුනගන්න. අපිම හදාගන්නවා පොතක් කියලා. අපිම පොතේ සැපක් දුකක් විඳිනවා. අපිම තමයි මේ සැප දුක් විඳින්නේ. අපිම හදාගත්ත දෙයකට. අපිම හිතින් හදාගෙන අපිම අපේ හිතේ තියෙන අපිම අපේ හිතේ තණ්හාව. අපි හිතින් හදාගෙන ඒක තණ්හා කරනවා. අපි හිතින් හීනයක් හදාගෙන ඒකේ සැප දුක් විඳිනවා. අපි හිතින් හදාගෙන ඒකේ සංඥාවක් හදාගෙන ඒ සංඥාවට අපිම හදාගෙන අපිම සැප දුක් අපි කොහෙද ඉන්නේ? බාහිර මොනවද තියනවද? අපි කියලා දෙයක් තියනවාද? දැන් ආයිමත් මේ කතාවේ මුලට යන්න. දැන් ඇත්තටම මෙතන කෙනෙක් ඉන්නවා. මේ සබහාදාමක් විතරයිනේ. හැඩතලයක් එනකොට සද්දයක් එන එක මතක් වෙනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ අතීත සම්මුති ප්‍රඥප්ති මතක් වෙන. එහෙම නැත්නම් අපි කියන පෙර සංඥා නිසා මේ විඥානේ දැනගැනීම. සංඥාවමනේ දැනගන්න විඥානේ. උදේ විඥානේ කියලා 아무දයක් නැහැ නේ මේ එකම සිද්ධිය මේ විග්‍රහ කරන විග්‍රහයක් පමණයි. එහෙම දෙයක් නැහැ. සංඥාව කියලා, විඥාන කියලා කොහොම පනවන්න පුළුවන් එහෙම දෙයක් නැහැ. මේ මේ සිද්ධිය වෙන හැටි පෙන්වන්න කතා කරන දෙයක් විතරයි. මනක්කල්පිතයි. ඇත්තටම මේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයත් මනක්කල්පිතයි. හැම මෙහෙම දෙයක් පනවන්න පෙන්වන්න එපා මේක වෙන්නේ කොහොමද කියලා දකින්න එපා. ඒක නිසා තමයි මේ වේදනා සංඥා සංකාර ගැන විවිධ හැදීම් දැන ගැනීම කියලා පෙන්වන්නේ. නමුත් එහෙම දෙයක් නැහැ. නමුත් මේ කතාව එක නෙමෙයි වටිනාම තැන මේ සිතක් කියලා දෙයක් ඇත්තටම නැහැ. මේ සබතාවක් තියෙන්නේ. ස්වභාවික සංසිද්ධිය. මේක පවතින්නේ නැහැ. හටගෙන නිරුත් වෙනවා. අහුත්ත සම්භූතං උත්තානම් බයිසට් කරලා තිබීමට ගත්තා. ඊතුරු නැතිව නිරුත් වුණා. දැන් මේ පෙර සම්මුති නිසා පෙර මතකයේ අපි ඉන්නවා කිව්වට පෙරමතකේ කියලා එහෙම දෙයක් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ කලින් අර ආපු සද්දයි වැඩතලයි ගැට ගැවිච්ච එක. ඒක තමයි අපි පෙරමතකේ කියන්නේ. එහෙම දෙයක් නැහැ. ගැට ගැහෙන කිව්වට එහෙම දෙයක්වත් නැහැ. ඒ දැනුත් මේ මොහොතේ શબ્දයක් හැඩතලයක් දීලා શબ્දයක් දුන්නොත් අපි ඒක ගැට ගහ ගන්නවා. දැන් කොරෝනා කියලා ඇඳලා පෙන්නනවනේ රූපයක් වෛරස් එක. එතකොට මුලින් ඒ වෛරස් එක ආපු වෙලාවේ නමක් තිබුණේ පස්සේ ඒකට කොරෝනා කියවා. චීනේ පැත්තෙන් දීපු නාමනේ කොරෝනා කියන. එතකොට ඒක ආයේ බටහිරට යනකොට ඉංග්‍රීසි පන්නේට එක කතා කරන්න අමාරු වචනයක් නිසා ඒගොල්ලෝ COVID-19 කිව්වා. නමුත් අර හැඩතලයට මේ නම සම්මුතිය භාවිතා කරනවා. શબ્දේ COVID-19 කියන්නේ શબ્දයක්. වෙන මොකක්ද තියෙන්නේ? සාධ්‍යයක් නෙවෙයි. දැන් සද්දෙන් තමයි අපි හඳුනගන්නේ. සද්දෙනුයි හැඩතල වර්ණයනුයි. මේ දෙක තමයි ප්‍රකට වෙන්නේ. අතරම එහෙම දැන් දැන් අපි මේ අපේ රූපයක් වුණත් අපි ඊතාගෙන ඉන්න මේ මේ ඉන්නේ මම. එහෙම දෙයක් නැහැනේ. මේ මොහොතේ මේ දැන් මේ ෂනේ හටගෙන නිරුද්ධ වෙනවා. ඊගවශනේ ආයි හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට එන ඇඩතල වලට ශබ්ද පෙර මතකයන්ව ඒ ඒ ඒ එවෙලෙම පහළ වෙනවා. ඒ ශබ්ද ඒ හැඩතලයකට ශබ්ද පහළ වෙනවා. අපිට මේ පෙර මතකයක් එනවා කියනකට වැඩිය ඒ විග්‍රහය කියනකොට අපිට ධර්මයට සමීපයි. මේ හැඩතල එනකොට ශබ්ද පහළ වෙනවා. දැන් අපි කියන්නේ නාමය පහළ වෙනවා කියලා නෙමෙයි රූප එනකොට ශබ්දේ පහළ වෙනවා. හැඩතල එනකොට ශබ්දේ පහළ වෙනවා. අයි මේ ස්පර්ශයට එන්නේ ප්‍රතිබිම්බයක්නේ. ඒක බිම්බයක්නේ. ඒක සත්‍යයක් නෙමෙයි. එක හැඩතලයක්. ආලෝක ප්‍රසාදයක්. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඒතර ඒක දෙයක් නෙමෙයි ඇත්තටම. දෙයක් අපි කරගන්නවා. හැබැයි ඒක හැඩතල එනකොට එන අර සද්දේ කලින් ඇහුණු සද්දේනේ එන්නේ. ඒකනේ අපි කියන්නේ මේ මතකයේ කියලා. මතකයේ කියලා දෙයක් නැහැ. හැඩතල එනකොට සද්ද එනවා. අර කලින් තිබුණු සද්ද එනවා. අපි එහෙම කලින් තිබ්බක් කියලා එහෙම දෙයක් නෑ අපිට ඒ ඒ ඒ කර්මය අතර පුරාණ කර්මය තමයි මේ තියෙන්නේ. පුරාණ මිදම් බික්කවේ කම්මම් වදාගෙන මේක කර්මයක් නෑ වෙනවා. මේ මේ මේ මේක පහළ වෙනවා මේක. මේ මොහොතම පහළ වෙනවා ඇති වෙනවා මේ එනකොට වැඩතර එනකොට සද්දේ අර කලින් ආපු සද්දේ තමයි එන්නේ. වෙනින් සද්දයක් ආවන දැන් චීන රටේ එන සද්ද වෙනස්. ඒගොල්ලෝ කතා කරන භාෂාව වෙනස් නේ. ඒ වෙන ශබ්ද වෙනස්. එතකොට ඒ ශබ්ද තමයි එන්නේ ඒගොල්ලන්ට. ඒක කියන භාෂාව කියලා. දැන් අපි ඉන්දියාවේ වගේ Hindu භාෂාව වගේ ඒගොල්ලන්ට ඒ හැඩතලයකට ශබ්ද වෙනස්. එන ශබ්ද වෙනස්. එන ශබ්ද කියන්නේ එතන කෙනෙක් නැති නිසා. හැඩතල එනවා ශබ්ද එනවා. කෙනෙක් නැහැ. හැඩතල එනවා ශබ්ද එනවා. දැන් මෙහි දැන් අපි මේ මේ විශාල මේක අර නිකන් අර චිත්‍ර රූප විශාල ප්‍රමාණයක් අර පොතක ඇඳලා පෙරලනවා වගේ අපි මේ හැඩතලේකට සද්ද ගොඩාක් එන හැඩතල ගොඩාක් එන සද්ද ගොඩාක් එනවා. එතන මෙහෙම සබාදාම සිද්ධියක්. අපි කියනවා මේ අපි හිතනවා. ආයේ මට පේනවා. ආයේක අරක මේක වෙනවා මේක හොඳ. අර මායාවක් නේද මෙවෙන්නේ. ඒක කෙනෙක් නෑ. ඒකයි දුටු දෙයක් නෑ. දුටු කෙනෙක් නෑ. එහෙම වුණොත් දුටු දෙයක් නැත්තම් එළියේ එහෙම දෙයක් නැත්තම් මේක ඇතුලේ හැදෙන හැටි දකින්නකොට එළියේ එහෙම දෙයක් නැහැ. එතකොට එළියේ එහෙම දෙයක් නැත්තම් ඒක දකින්න දෙයක් තිබ්බොත් කෙනෙක් දකින්න කෙනෙක් ඉන්නේ. ඒ දේ දකින්න කෙනෙක් ඉන්නේ. දැන් එළියේ දෙයක් නැත්තම් දකින්න කෙනෙක් මේ පැත්තේ නැති වෙනවා. එනේන හැම හිතම මේකනම් එයක් කවුද? එයක් කොහෙද ඉන්නේ? එනේන හැම හිතම දෙයක් නෙමෙයි නක් මේ පැත්තේ කෙනා නැහැ. එතකොට මොකද දුටුවා නම් දුටුවා පානි. දිත්තේ දිත්තවත් නම් දුටු තැනින් ඉවරයි. දැකීම දැකීමක් පමණයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. මේ මේ මේක හොඳින් දකින්න ඕනි තැන. මෙතන කෙනෙක් නැහැ. ස්වභාවයක් පමණයි. සබදාහමක් පමණයි. කෙනෙක් පනවගෙනයි තියෙන්නේ. ඒක මායාවක්. මායාවට රැවටිලා. ඒක